අද දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියයි. මග නොමග. නිවැරදි මග. නිවැරදි මගට යම් කෙනෙක් වැටුනොත් එයා දුකෙන් එතර වේවි. වැරදි මගට වැටුනොත් එයා සසරේ රැඳීවි. මෙච්චර කල් අපි එන සසරේ මෙතනට එනකන් ආවියයි. වැරදි මග අනුගමනය කළා. හැබැයි අපි යම් කාලයක් මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු උතුම් වූ නිවැරදි මගට ආවා. හැබැයි හරියටම ආවේ නැහැ. හරියටම ආවනම් අපි පෙර භවයෙන් අවසන් කරනවා. නැත්නම් ඊට කලින් භවයක හරි අවසන් කරගන්න තිබ්බා. එහෙම වුණේ නැහැ. නැත්තේ මග පොඩ්ඩක් වැරදුනා. පාර පොඩ්ඩක් එහෙම වුණා. ඒක නිසා වර්තමාන භවයටත් එන්න වුණා දුක්සහිත පංචස්කන්ධයක් උරුම කරගෙන. දුක් සහිත එකක්. සැප සහිත එකක් නෙමෙයි. මේ ස්කන්ධ පංචකයේ එක ඇසිපිල්ලම් ගන්න තරම් කාලයකටවත් සැපයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. එහෙම දේශනා කළේ අපට තියෙන කරුණා මෛත්‍රියටමයි. එහෙම තැනක් නැහැ කියලා. මේ ස්කන්ධ පංචකය ආධ්‍යාත්මික හෝ බාහිර ගත්තත් සැප ඇති තැනක් ලෝකේ කොහොවත් නැහැ. සබ්බේ සංඛාරා අනිත්‍ය, සබ්බේ සංඛාරා දුක්ඛ, සබ්බේ සංඛාරා අනාත්තා. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි, සියලු සංස්කාර ධර්මය දුකයි, සියලු සංස්කාර ධර්මය අනාත්මයි. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තුලින් අපි උපදවා ගන්න මෙතන ඉඳලා ඥාන නමයක්. ඒ පළවෙනි ඥානය අපි හොඳට හොඳටම උපදවා ගන්න ඕනේ. හොඳට බලවත් කර ගන්න හොඳට සිතේ ස්ථාවර කර ගන්න ඕනේ. හැබැයි අපි දැන් එකක් මීට කලින් උපදවා ගත්තා. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. මේ ධර්ම දේශනා මාලාව නිවැරදිවම දීර්ඝ කාලයක් ඇහුවා නම් ඔයාලා දැන් නාම රූප දෙකක්මයි ලෝකේ තියෙන්නේ කියන කාරණය දැන් හොඳටම පිළි අරගෙන ඉන්නේ ඒක සාතිකයි. වෙන ධර්මතාවයක් ලෝකේ නැහැ. ඒක තමයි ඇත්ත. සත්‍ය කතාව එකයි වෙන ධර්මයක් නැහැ නාම රූප දෙකට පාහිරව. එහෙනම් මේ නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා පිරිසිදුවම දන්නවා. පැහැදිලි. निराවුල් ඒක. ඒකේ ආයවුලක් නැහැ. ඒක සිතට හොඳට අනුගතයි. නාම රූප දෙකක්මයි තියෙන්නේ. ඊට පස්සේ අපි පෞගිය විසුද්ධියේදී අපි කතා කරා ඒ නාම රූප දෙකේ හේතු. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් අපි පෙන්වලා දුන්නා දේශනා කළා විවරණය කළා මේ හේතුන්ගෙන් මේ ඵල හට ගන්න හැටි හේතුඵල ධර්මතාවය එකංකා විතරණ විසුද්ධියදී එතකොට සැකයක් මම හිතන්නේ මේ වෙනකොට නැති වෙන්න ඕනේ සත්‍යයක් ඉන්න පුජ්‍යලයක් ඉන්න කෙනෙක් ඉන්නවා කියන ඒ සැකය තාමත් තියෙනවා නම් අර හේතුඵල කියන එක තාමත් හරියටම දැකලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන නැහැ. නිස්සත්ව නිචීව සත්‍යෙක් නැහැ. අපි කතා කරන්නේ නැති සත්‍යෙක් ගැන. පුජ්‍යල ගැන කතා කරන්නේ නැහැ. ඇයි? නැති දෙයක් ඒක. ලෝකේ නැහැ. හැබැයි විවාහර ලෝකේ අපි ඉන්නකොට ඒ පිළිබඳව කතා කරගන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ධර්මය තුල අපි සිත පවත්වන්නේ. ඒ ධර්මය තුල සිත පවත්වන්නේ සිහියෙන් යුක්තවයි. ඒකට කියවා සම්මා සති. හොඳ කල්පනාවෙන් හොඳ නුවණින් හොඳ බුද්ධියෙන්. ඒකට කියවා සති සම්පජාඤ්ඤය හා යෝනිසෝ මනසිකාරය. ඒ දෙකේම අර්ථය එකයි. මන නුවණින්. එහෙනම් අපි පසුගිය සතිවල අපි කරුණු පහක් ගත්තා ඇස කන නාසය දිව කියන කරුණු හතරක් ගත්තා. අද ගන්න ශරීරය. මේ ශරීරයේ තියෙනවද අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක්. සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවයක්. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය වෙනයි අනිත්‍ය කියන කාරණේ වෙනයි. දුක්ඛ ලක්ෂණය වෙනයි දුක්ඛ කියන කාරණේ වෙනයි. අනාත්ම ලක්ෂණය වෙනයි අනාත්ම කියන කාරණේ වෙනයි. කරුණු හයක් තියෙනවා මෙතන. නමුත් අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය කී ඉන්න. ඔක තොල්මෙතුරට අවබෝධ වෙන ධර්මතාවයක් නෙමෙයි. ජීවිතේ තියෙනකන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තොල්මෙතුරට මේ ධර්මතාවය අවබෝධ වෙන්නේ තථාගතයන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හා ඒ ස්වභාවයන් තුන ඒ තුන පැහැදිලි කරේ නාම රූප දෙකේ. නාම රූප දෙක තුල තියෙන අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය. දුක්ඛ ලක්ෂණය හා දුක. අනාත්ම ලක්ෂණය හා අනාත්ම කියන. දැන් මම එකින් එක පැහැදිලි කරනවා. අපි ශරීරයට කිව්වේ කය කියලා. රූපකාය. ඒ පිළිබඳව විමසන සිත නාමය. ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. අපි ශරීරය පිළිබඳව විමසන්නේ. අපි ශරීරය විමසන ආකාරයත් ඔයත් දන්නවද? 32ක් තියෙනවා. එකක් දන්නවා. දෙතිස් කුණප කොටාස කියලා එකක් තියෙනවා. අපි කලින් විවිධ ආකාරයෙන් අපි තේරුම් ගත්තා අපට තේරෙනවා පොඩි ළමයින්ට උනත් තේරෙනවා. අනිත්‍ය දුක අනාත්මයි කියන එක. හැබැයි අනාත්ම ලක්ෂණය තේරෙන්නේ දැන් ගහක් හට ගන්න. ගහ වැඩෙනවා. ගහ මැරෙනවා. ඒතර ඒ තුලක් තියෙන අනිත්‍ය. ඒ ගහට ප්‍රිය කළා, ඇලොම් කරා, ආසා කළා, ගහ නැති වුණාම දුකයි. ගහ මැරුණා, තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බවක් පෙන්වනවා. එතනක් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එතනක් තියෙනවා උදේවැය කියන ස්වභාවයකුත් තියෙනවා එතන. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හා ඒ ස්වභාවයන් තුන තුළින් අපි උපදවා ගන්නේ උදේවැය ඥානයයි. උදේ කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා. දැන් මේ ගහත් උදේ හටගත්තා. වැය නැති වුණා. දැන් සඳ පොයි කිට් වෙනකොට පොයිට හොඳට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක කොටසෙන් කොටස පොඩ පොඩ අඩු වෙලා අඩු වෙලා මාස පොය වෙනකොට ඇත්තටම නැතිලා. දැන් ඒකෙත් තියෙන උදයක් හොලයක්. ගස්වල ගෙඩි හට ගන්නවා. ඒ ඉස්සලාම එන පුංචියට. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ලොකු වෙලා ඒක ඉදිලා වැටෙනවා. ඒතර ඒකෙත් තියෙන හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඒකට තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඒවක් හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් උදේවැය ඥානය. දැන් අපි බලමු. අපි ගන්නවා කෙස්. තියෙන දෙයක් නේ ශරීරේ. පේන්න තියෙන දෙයක්. හොඳට. කෙස් කියන්නේ සතර මහා ධාතුන්ට. කෙස් කියන්නේ සම්මුති වචනයක් වුණාට කෙස් කියන්නේ සතර මහා ධාතුන්ට. ඒතර අපි දැන් මීට කලිනුත් දේශනාවල සඳහන් කරා දැන් මේ සතර මහා ධාතුන්ගේ උදේවැය ඉස්සෙල්ලා අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ මේ ශක්තියින් හතරේ මේ මහ භූත හතරේ ඇතිවීම හා නැතිවීම. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? පඨවි ධාතුවට රැඳෙන්න බෑ, තද ගතියට රැඳෙන්න බෑ, ආපෝ ගතියත්, ඒ කියන්නේ දියර ගතියත්, උෂ්ණයත්, වායුවත් නැතුව පඨවි ධාතුවට විතරක් රැඳෙන්න බෑ. රැඳෙන්න බෑ. ලෝකේ කොහම කොතනකත් එහෙම රඳවන්න බෑ. ඒක විතරක් අයින් කරන්න බෑ. දියර ගතිය විතරක් අයින් කරන්න බෑ. පටවි ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත් නැතුව. අයින් කරන්න බෑ ලෝකේ. ඒක තේරුම් ගන්න තමයි ශරීරය බුදුරජාණන් වහන්සේ බෙදලා බලන්න කිව්වේ. ශරීරයේ හතර ක්‍රියාත්මකද කියලා. කියනවනේ ඔය ශරීරයේ හතර. සද ගතියට 20ක් දාලා, ආපෝ ගතියට 12ක් දාලා, උණුසුමට හතරක් දාලා වායුවට හයක් දැම්ම 42ක් තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඕකෙන් එකක්වත් අයින් කරන්න. 42 එකෙන් එකක්වත් අයින් කරන්න බෑ. අයින් කරොත් පවත්තන්න බෑ. දියර ගතිය අයින් කරොත් ශරීරේ ලේටි ලේ ටිකත් අයින් කරන්න වෙනවා. පවත්තන්න බෑ. උණුසුම අයින් කළොත් ඒත් බෑ. වායුව අයින් කළොත් ඒත් බෑ. එහෙනම් කොටස් ටික පේන්න තියෙන කොටස් ටික අයින් කරනවා. ඒත් අයින් කරන්න බෑ. හැබැයි මෙහෙම දැනගන්න පටවි ධාතුවට රැඳෙන්න පුළුවන් ඇසපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. ඊටත් වඩා අඩු කාලයකට රැඳෙන්න පුළුවන්. හැබැයි ඒ එයා ඒ රැඳෙන්නේ ඒ තරම් කෙටි කාලයක් තුළ රැඳෙන්නේ අනිත් ධර්මතා තුනටම උපකාර කරලා රැඳෙන්නේ. තේරෙනවද කියන එක. ආපෝ ධාතු හැව දියර ගතියට තනියෙන් රැඳෙන්න බෑ. එයාටත් අර ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල එයා ඇතිව නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ තද ගතියටත් උණුසුමටත් වායුවටත් ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා. ඒ ධර්මතා තුනට උපකාර වෙලා තමයි එයා ඇතිව නැති වෙන්නේ. උණුසුමට තනියෙන් රැඳෙන්න බෑ. හැබැයි එයාට දැන් උණුසුම කියන එකට රැඳෙන්න පුළුවන් දැන් උණුසුම නම් ගත්තොත් අපි උණුසුම කියන්නේ ශක්තියක්. ඒතකොට ඒකටත් රැඳෙන්න බෑ. තත් ඇසිපිල් ලංකාන තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඇතුව නැති වෙනවා. හැබැයි තද ගතියටත්, දියර ගතියටත් වායුවටත් ප්‍රත්‍ය වෙලා. ප්‍රත්‍ය වෙනවා කියන්නේ උපකාර වෙලා. වායුවත් එහෙමයි. වායුවටත් තනියෙන් රැඳෙන්න බෑ. එයත් හටගන්නේ එහාට ගන්නවා. අර කාලයම තමයි යන්නේ. ඇසි පිල්ලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවත් විතරට කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි තද ගතියටත්, දියර ගතියටත්, උණුසුමටත් ප්‍රත්‍ය වේලා. මේ හතර නිරන්තරයෙන් ඇති වෙවි, ඇති වෙවි, නැති වෙවි, ඇති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා. ඒක මනසට අනුගත කරගන්න. එතකොට උද්‍යව්‍යහ ඥාන එනවා. තේරෙනවද කියපේ? එතකොට තමයි උද්‍යව්‍යහ ඥානෙ. ඒ තමයි උදේවැඥානි. දැන් අපි කෙස් පිළිබඳව පරීක්ෂා කරා. ඒතර කෙස් කියන්නේ සම්මුතියක්. ඒතර ඒ ධර්මතා හතර නේද මේ කෙස් ගහේ තියෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒතර එහෙනම් ඒ තරම් කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා නම් කෙස් ගහේ තියෙන්නේ ඇතිවීම හා උදේවැය. හරිද? ඒතර දැන් එතන පෙන්නනවා අනිත්‍ය ලක්ෂණය. කොහොමද පෙන්වන්නේ? දැන් අවුරුදු සමහරට අවුරුදු 18 20 වෙනකොටත් තියෙනවා. සමහරට 35 40ක් වගේ වෙනකොට ඔය කෙස් ගස් මුල් වලින් එන පොඩ්ඩක් සුදු පාටට. ඒක කන්නඩිකාවකින් හිටගෙන පීරනකොට පේනවා. ඒ පෙන්වන්නේ මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය. ඒ පෙන්වන්නේ ලක්ෂණය හරිද? දැන් ඒ විදිහටම තියෙනවාද? ඒක ක්‍රමක්‍රමයෙන් සුදු වෙලා මුළු කොණ්ඩම සුදු වෙනවද? දැන් අම්මා. දැන් මොකද වෙලා තියෙන්නේ? අනිත්‍ය. අර අනිත්‍ය ලක්ෂණය. අර මුලින් පොඩ්ඩක් සුදු කරලා පෙන්වන්නේ. ඒ තමයි මේ අනිත්‍ය භවයේ ලක්ෂණය පෙන්නවා. එතකොටවත් තේරුන්නේ නැද්ද අනිත්‍යයි කියලා? ආ. හැබැයි ඒක නিত্য කරගන්න හදනවා. පාට ගාලා. එයි අනිත්‍ය දැක්කේ නෑ. අනිත්‍ය ලක්ෂණය දැක්කෙත් නෑ. හොඳයි මේ පෙලීම, මේ පීඩාව, මේ වෙනස් කිරීම සිතට සෝමනස්සයි. ඒ කියන්නේ සතුටු වුණාද දුක් වුණාද ඒ ස්වභාවය? අර මුලින්ම පෙන්නපු ලක්ෂණය සතුටු වුණාද? නෑ. කිසි කෙනෙක් සතුටු වෙන්නේ. සතුටු කෙනෙක් නෑ. සිතට දුකක් ඇති කරා ඒක තමයි දුක්ඛ ලක්ෂණ. ඒතොර ඒ පෙන්වේ අර පොඩ්ඩක් යාන්තම් සුදු කළ මුලින්ම චුට්ටක් සුදු කළ පෙන්වේ දුක්ඛ ලක්ෂණය. දැන් ඔක්කොම ටික සිදු වුණාම මොකද්ද තියෙන්නේ? දුකයි. ඔව්ද නැද්ද? ඒක තමයි සත්‍ය. හොඳයි එතන පෙන්නවා අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. කියන එකේ ලක්ෂණය පෙන්නවා යාන්තම් මුලින් පොඩ්ඩක් සුදු කරලා. එතකොටවත් තේරුන්නේ නැද්ද අනාත්මයි කියලා. වැටහුන්නේ නැද්ද? මගේ කැමැත්තේ හැටියට නම් මේක සිද්ධ වෙන්නේ නැති බව ඒ ලක්ෂණය තුලින් දැක්කේ නැහැ. නේ. දැන් ඔක්කොම ටික සුදු වුණාට පස්සේ දැන් තේරෙනවද අනාත්මයි කියලා. තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි ඒ නිසා තථාගතයන් වහන්සේ අනාත්මයි එතකොට එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ලක්ෂණය තියෙන්නේ කොහෙද? රූපේ අනිත්‍ය ලක්ෂණයයි. දැන් බැලුවේ අපි. පැහැදිලිද කියන්නේ? රූපේ කිව්ව සතර මහා ධාතුන්ගේ අනිත්‍ය ලක්ෂණය. එහෙනම් අපි බාහිර ලෝකයේ අනිත්‍ය දැකලා මේ යථාර්ථය අවබෝධ කරන්න පුළුවන්ද? බෑ. සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවය දකින්න. පුජ්‍යලේ අනිත්‍යතාවය බලන්න එපා. පුච්චලේ තරම් ඇති වෙයි නැති වෙයි. අද මේ මොහොතේ මේ කතා කරන වෙලාවෙත් ලෝකේ මේ වෙලාවෙත් හුස්ම හිර වෙලා මැරෙනවා. කොවිඩ් නිසා. අනිත්‍යයි. ඒක මේ ධර්ම අවබෝධය. ඒ කියන්නේ නිවනට උපකාර වෙන්නේ ඒක. නිවන් දකින්න ඒක ප්‍රමාණවත් වෙන්නේ. මේ නාම රූප දෙකේ අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීම තුළින්ම විතරයි නිවන් දකින්න පුළුවන්. ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ඥානය විදර්ශනා ප්‍රඥා. එහෙනම් අපි දැන් මේ දැක්කේ අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය දුක්ඛ ලක්ෂණය හා දුක්ඛ අනාත්ම ලක්ෂණය හා අනාත්ම බව. ඒ දැක්කේ රූපේ. කෙස් ගහේ නෙමෙයි. සතර මහා ධාතුන්ගේ. දැන් කෙස් හැබැයි ඒක පෙන්වන්නේ සතර මහා ධාතු අපිට පෙන්වන්න බෑ. ඒ ශක්තියන් හතර අපිට දකින්න බෑ. ඒක පියවියසට පේන එකක් නෙමෙයි. ඒක මනසේ සටහන් කරගත යුතු ධර්මතාවයක් මනසින් අවබෝධ කරගත යුතු ධර්මතාවයක් මේ කෙස්ගස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙනම් ඒ රූපේ අනිත්‍යතාවය නේද තියෙන්නේ එතන හරි එතකොට අර මම දැන් මුලින් සඳහන් කළානේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙන කාලය දැන් එතන තියෙන උදේ වේද නෙමෙයිද ඇතිව නැති වෙනව ස්වභාවයක් නෙමෙයිද කොච්චර කාලෙකින්ද? ඒ ඇතිව නැති වෙන්නේ කොච්චර කාලෙකින්ද එතකොට? ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුල. එහෙනම් අපිට මේ පේනවනේ. සන්තති ගණයෙන් වහලා තියෙනවා. පැවැත්මක් පෙන්නනවා. සන්තති කියන්නේ පැවැත්මක්. පැවැත්මක් නැ ක්‍රියාවක් තියෙනවා. කෙස් ගහක පැවැත්මක් නැහැ. අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව ශනයක් ශනයක් පාසා ඉපද බින්දෙනවා. ඉපදෙනවට කිව්වා උදේ කියලා, බින්දෙනවට කිව්වා වැය කියලා. හරිද? පැහැදිලිද කියපේ? එහෙනම් සිත ගන්න ඕනේ කොතනටද? ඥානයක් උපදවා ගන්න තැනට අපි සිත ගන්නෙ. ප්‍රඥාව උපදවා ගන්න තැනට විදර්ශනා ප්‍රඥාව. එහෙනම් මින් පස්සේ දකින්න එපා. කෙස් දෙහක් දකින්නත් එපා. නিত্য ස්වභාවයක් දකින්නත් එපා, සැප ස්වභාවයක් දකින්නත් එපා, ආත්ම ස්වභාවයක් දකින්නත් එපා. එයි. එහෙම ස්වභාවයක් ඒ ධර්මතාව තුල නැහැ. ඇතිව නැති වෙනවා. හරි. දැන් අපි ඔය කෙස් පිළිබඳව මෙනෙහි කළේ කොහෙන්ද? සිතින්. දැන් කෙස් කියලා හරි සතර මහා ධාතු කියලා හරි ඒකේ අනිත්‍ය ලක්ෂණය හා අනිත්‍ය දුක්ඛ ලක්ෂණය හා දුක්ඛ ඒතකොට අනාත්ම ලක්ෂණය අනාත්මයි කියලා අපි මෙනෙහි කරේ එහෙම නැත්නම් සිහි කළේ කොහෙන්ද? සිතින්. හරිද? සිතින්නේ සිහි කරේ. සිතින් බැලුවේ. පරීක්ෂා කරුවේ සිතින්. ඒ සිතට පරීක්ෂා කරන්න අර කෙස්සෙවත් අර සතර මහා ධාතු ඒ සිතට ස්පර්ශ වුණාද නැද්ද? ස්පර්ශ වුණා. ස්පර්ශ ඒ කියන්නේ සිතට අරමුණු කරන්නේ කෙස් කියන්නේ. ඒ කියන්නේ මනසට ස්පර්ශ වුණා. ඒ කියන්නේ මනෝ සංපස්ස. මනස ස්පර්ශ වුණා. ඒතර ස්පර්ශය නිසා තමයි දේ පිළිබඳව ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඉස්සලම තියෙන ස්පර්ශය. මේක කලිනුත් කියලා දීලා තියෙනවා. සිතක් හටගන්න පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියලා හතක් ඕන කියලා. සබ්බචිත්ත සාධාරණ. අහලා තියෙනවා. දන්න. ඒතර අර සතර මහා ධාතු දැන් මනසට ස්පර්ශ වුණා. හරිද? කොච්චර වෙලාවක් ගත්තද යාට? අර සතර මහා ධාතුන්ගේ පැවැත්මට ගත්ත කාලයටත් ඊටමත් අඩු කාලයයි. නාම ධර්මයකට ආයුෂ. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒතොර එයා ඇතිව නැති වුණාද? ආ උදේවැය. ඇති වෙනවට කිව්වා උදේ කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. නාම ධර්මයේ දකින්න උදය, වැය අර රූප ධර්මයේවත් සතර මහා ධාතුන්ගේ දකින්න උදේහා වය. උදේව්‍යානු දර්ශන ඥානය. පැහැදිලිද කියන එක ගැඹුරුයි ටිකක් නේද? ගැඹුරුයි ටිකක්. නෑ හොඳට විමසන්න එතකොට තේරෙනවා. නැවත නැවත විමසන්න. නැවත නැවත විමසන්න. නැවත නැවත බලන්න. බාහිර අරමුණු ඔක්කොම අත්හැරලා දාන්න වැඩන්නේ. ටික කාලයකට හරි අයින් කළා දාන්න. දාලා පරීක්ෂා කරන්න. විභාග කරන්න. එතකොට ස්පර්ශය වුණාම අපි ඒ පිළිබඳව විඳිනවනේ. එක්ක සොම්නස් එක්ක දොම්නස්. දැන් මං කියන්නේ ඔක්කොම සුදු වුණොත් දොම්නස් දොම්නස්නේ. යන්තම් සිදු වුණොත් දොම් සුදු වුණත් දොම්නස්. ආ. දැන් හොඳටම තියෙනවනම් අසොම්නස් සතුටුයි. අසුරුදු 90ක් වරක් කන කළු වෙලාම තියෙනනම්. අසොම්නස්. දැන් එතකොට ඒ තමයි සොම්නස් දොම්නස් කියන්නේ වේදනා. සොම්නස් වේදනා දොම්නස් වේදනා තියෙනවනේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. දන්නවනේ වේදනාව. දැන් ඒතර ස්පර්ශය නුස්සානේද අර විඳීම සිද්ධ වුණේ. ඒකට කොච්චර අවශ්‍යයක් තියෙනවද? එක චිත්තක්ෂණයයි. අර ස්පිල්ලම් ගන්න තරම් කෝටියකට බෙදුවා ඒක රූපයක ආයුෂ. එතකොට ඊටත් වඩා අඩු කාලයක් තමයි අර විඳීම කියන නාම ධර්මයේ ආයුෂ. ඒතර විඳීම කියන එකත් ඇතිව නැති වුණාද නැද්ද? ඇතිව නැති වුණා. උදේවය. ඇති වෙනවට කිව්වා උදේ. නැති වෙනවට කිව්වා වේ. එතකොට ඒකත් ඇතුව නැති වුණා. පස්ස වේදනා. ඒ විඳීම නිසා හඳුනාගත්තා. දැන් අර මං කියන්නේ කන්නඩී ගාවට ගිහිල්ලා හිටගෙන මේක දැක්කම මේ මුලින්ම චුට්ටක් සුදු වෙලා තියෙනවා. ඒ හඳුනාගත්තේ මොකෙන්ද? සංඥාවෙන්. සංඥාවෙන් කරන්නේ හඳුනාගන්නේ කනේ. කළු පාට, නිල් පාට, සුදු පාට, රෝස පාට, දම් පාට ඔක්කොම හඳුනාගන්නේ සංඥාවෙන්. දැන් සංඥාවට කොච්චර අවශ්‍යයක් තියෙනවද? දැන් හඳුනලා දුන්නනේ සංඥා. දැන් මේ පොඩ්ඩක් සුදු වෙලා කියලා. දැන් විඳින හැබැයි විඳින්නේ දෝමනස්ස වේදනාවක් වින්දා. ඉස්ලාම ස්පර්ශ වුණා. ඒකත් ඇතිව නැති වුණා. අර විඳ වේදනාව විඳීම දෝමනස ඒකත් ඇතිව නැති වුණා. ඒක චිත්තක්ෂණේ. දැන් හඳුන්වලා දුන්නනේ සංඥාව. ඒකට කොච්චර ආයිෂද? ඒකටත් එක චිත්තක්ෂණේ. ඇසපිල්ලම් ගන්න තරම් කාලේ කෝටියට බෙදුවත් ඊටත් වඩා අඩු කාලේ. එයත් ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවද නැද්ද? දැන් ඒ අනුව සිත බලවත් වෙනවා. චේතන. පස්ස වේදනා සංඥා චේතනා. චේතනා කියන්නේ සිත බලවත්. බලවත් කියන්නේ මොනවදයක්ද මේක? මොන කරදරයක්ද මේක? දැන් එන්නේ නැද්ද සිතට? එක්ක ද්වේෂයක් එනවා. අර හොඳට තේනකන් ආසාවක් එනවා. ලෝභ චේතනා, ද්වේෂ චේතනා. දැන් සිත බලවත් වෙනවද? ඒ කර්මයයි. ඒකට කොච්චර ආශය තියනවද? එක චිතක්ෂණයයි. එයත් ඇතිව නැති වෙනවද? හරි. එතකොට ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන ওই ධර්මතා හතරම හටගත්තේ කොහෙද? සිතේ. ඒකට කොච්චර ආයශද? එයත් ඇතිව නැති වෙනවද? එතනක් තියනවද උදේහාවය? නෝනට හසු කරගන්න. ඥානයට ග්‍රහණය කරගන්න. නුවණින් දැක ගන්න. මේක දැනගෙන විතරක් හරියන්නේ අනිත්‍යයි කියලා. අර මං කියවනේ ගහ ඇතිව නැති වුණා ඒක තියෙන අනිත්‍යයක්. තේරෙනවද? දරුවා දැක්කේ නැත්තම් මාසෙකින් මාසෙකින් ඇවිල්ලා දැක්කම දරුවා වෙනස් වෙලා. වෙනසක් පේනවනේ. ඔව්. එතනක් තියෙනවා ඇතිව නැතිවීමක්. ඒ උද්‍යව්‍ය ඥානය නිර්වාණ අවබෝධයට ප්‍රමාණවත් නැහැ. අම්මා තාත්තත් හිටියා ඉපදුනා නැති වුණා. ඉපදුනාට කිව්වා උදේ කියලා නැති වුණාට කිව්වා හැබැයි කියලා. එතනක් තියෙන උදේ හැබැයි. හැබැයි නිර්වාණ අවබෝධයට ඒක ප්‍රමාණවත් නැහැ. මේ නාම රූප ධර්ම දෙකේ උදේ වේ නිර්වාණයට ප්‍රමාණවත්. නිර්වාණ අවබෝධයට. ඒකයි තථාගතයන් වහන්සේ මේ ඥානය පළමුවෙන් ඇති කරගන්න කිව්වේ. දැන් එහෙම එකක් දැක්කේ නැද්ද මිට කලින්? දැන් එහෙම එකක් තියෙනවද? තියෙනවා දැක්කේ නැහැ ඇයි චන්දරාගේ බලවත් චන්දරාගේ බලවත් තෘෂ්ණාව බලවත් ආසාව බලවත් නිසා මේ ගැන හොයන්න හිතුනේ නෑ සැප ස්වභාවයෙන් තියෙන තාක්කල් මේක හොයන්න හිතෙන්නේ දැන් එතකොට එතන තියනවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම තියනවාද එතකොට හේතු ප්‍රත්‍යය තියනවාද එතන හේතු ප්‍රත්‍යය. දැන් අර සතර මහා ධාතු එතකොට ඕනෝන්ට ප්‍රත්‍යයයිද? එක ධර්මයක් අනිත් ධර්මතා තුනට ප්‍රත්‍යයද නැද්ද? ඒතර පටවිය හේතු අනිත් ඒක හේතු ප්‍රත්‍යය. අනිත් ධර්මතා තුනට පවතින්න උපකාරයි. එතකොට ආපෝ ධාතුව ප්‍රත්‍යයයි අනිත් ධර්මතා තුනට පවතින්න. එතන හේතු ප්‍රත්‍යයති. ඒ සතර මහා ධාතුන් ප්‍රත්‍යයයි ඔය කෙස් ගහ කියලා දාගත්ත සංඥාවට. ප්‍රත්‍යයද නැද්ද? දැන් එතකොට හේතු ප්‍රත්‍යයද තියෙන්නේ? හරි. දැන් ඕකට චන්දරාගය තියෙනවා. මේ කෙස් වලට චන්දරාගය තියෙනවා. ඔව්. චන්දරාගය කියන්නේ ආශ්‍රව. කාම ආශ්‍රව. එයි. ඔක කාම වස්තුවක්. කාම වස්තුවක් හින්දානේ ඔක පාට කරලා, හැඩ කරලා, කොට කරලා, ලස්සනට දාලා එහෙම නැත්නම් අර බොරු එකක් හරි දාගෙන ඒ තියලා ගැට ගහගෙන නැද්ද? ආසාවෙන් හින්දා කැමැත්තෙන් හින්දා. කැමැත්තට කියන්නේ කාමයයි. ඒතර කැමැත්ත කියන්නේ ආශ්‍රව. කාම ආශ්‍රව. කියන්නේ කාමයන්ට කැමති. ඒ තමයි කාම ආශ්‍රව කියන්නේ. කාම ආශ්‍රව ප්‍රත්‍ය වෙන්නේ මොකේද? උපකාර වෙන්නේ. අවිද්‍යාවට. අවිද්‍යාවටයි ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. ආශ්‍රව තියන තාක්කල් අවිද්‍යාවට ප්‍රත්‍යයයි අවිද්‍යාව තියෙනවා. ඒතර ආශ්‍රව ඒවත් ඔය චන්දරාගයට කොච්චර වෙලාවක් යනවද? සිතේනේ හටගන්නේ. එක චිතක්ෂණේ. එන එක චිතක්ෂණයක් තුළ ප්‍රත්‍ය වෙනවා අවිද්‍යාවට. එතකොට අවිද්‍යාව කියන එක මේ සිතේ තුළ තියෙන ධර්මතාවයක් නෙමෙයි. ඒ කියන මේ අවිද්‍යාව තුළ අවිද්‍යාව තුළ අවිද්‍යාව තුළ ඉන්නේ කියලා. අවිද්‍යාව කියන ධර්මතාවය සංස්කාර කියන ධර්මතාවයත් විඥානය කියන ධර්මතාවයත් ඔය එකක්වත් මේ සිත තුළ නැහැ. හැබැයි ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇයි? අවිද්‍යාවට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයක් නේ අවිද්‍යාව කියන්නේ. ඒතර අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ඒ ආශ්‍රව තමයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ. කොච්චර කාලයක්? චිතක්ෂණයයි. ඒතර ආශ්‍රව කියන ධර්මතාවය උනොත් චිතක්ෂණයක් තුළ ඇතිව එතන තියෙන තුදී වේ. ඇති වෙනව නැති වෙනව නම් චිතක්ෂණයක් තුළ එතන තියෙන්නේ උදය ඇති වෙනවට කිව්වා උදය කියලා නැති වෙනවට කිව්වා බෑ කියලා. හරිද? හැබැයි එයා ඇතිව නැති වෙන්නේ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. අවිද්‍යාවට උපකාර කරලා තමයි ඇතිව නැති වෙන්නේ. ඒතර අවිද්‍යාව කියන ධර්මතාවයේ නාම ධර්මයක් සිත තුළ උපදින්නේ එයාට රැඳෙන්න පුළුවන් එක චිතක්ෂණයයි. ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් එයා ප්‍රත්‍යෝපන්න. ඒ කියන්නේ උපකාරයෙන් උපන්න ධර්මයක් එයා අවිද්‍යාව. හැබැයි ඒක සනෙන් එයා ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. උපකාර ධර්මයක් වෙනවා. මොකටද? ආශ්‍රව වලට. අවිද්‍යාව ආශ්‍රව වලට ප්‍රත්‍යයයි. අවිද්‍යාව තියෙන තාක්කල් තමයි කාමයන්ට ඇලෙන්නේ. නැද්ද? කාමයන්ට ඇලෙනවද යම් තාක් යම් මොහතක යම් වෙලාවක කාමයන්ට ඇලෙනවද? ඒ අවිද්‍යාව හින්දා. දැන් මේ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යද? ඇති වෙනව නැති වෙනවද? උදය මෙන්න මේක දකින්න. මේ ධර්මතාවයන් දකින්න. ඇතිව නැතිවීම පැහැදිලිද කියන එක. හැබැයි මේ ධර්මතාවයන් දකින්න හොඳ එකඟ වූ සිතක් ඕනේ. තන්පත් වූ සිතක් ඕනේ. නොවිසරණ සිතක් ඕනේ. ඒකට කියව සමාධි කියලා. ඒක බලවත් සමාධියක්. සාමාන්‍ය සමාධියකින් දකින්න බෑ. බලවත් සමාධියක් ඕනේ. ඒ බලවත් සමාධියට කියව අදි සමාධි කියලා. ඒ අදි සමාධිය තුළින් උපදින නුවණට කිව්වා අදි ප්‍රඥා. තේරෙනවද? එතකොට එයා පිහිටලා ඉන්නේ අදි සීලයක. සාමාන්‍ය සීලයක නෙමෙයි. සාමාන්‍ය සීල් ලෝකේ ඕන තරම් තියෙනවා. අන්‍ය ආගමිකව සීල් ගන්නවා. නැද්ද? ඒ මිනිස්සු පස්පව් කරන්නේ නැති අය ඉන්න ඕන තරම්. අන්‍ය ආගමිකව. නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක මග ඒක නිවැරදි මගයි. අර අනිත් බාහිර ශාසනවල ඒ ආගම් තුළ ඒ ධර්මතාව තුළ තියෙන සීල සමාධි ප්‍රඥා තියෙනවා. ඒගොල්ලෝ හරි. ඒගොල්ලන්ගේ සිතුත් එකඟයි. තැන්පත්. ඒගොල්ලෝ සීලයක පිළිහිටලා ඉන්නවා. ඒගොල්ලොත් යම් යම් දේවල් තේරුම් ගන්නවා. නුවණක් තියෙනවා. හැබැයි ඒක නිවනට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. නිවනට ප්‍රත්‍ය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර පැත්ත අදි සීල අදි සමාධි අදි ප්‍රඥා එහෙනම් අදි සමාධියක් තුළින් මේක මේ ධර්මතා දකින්න ඕනද නැද්ද අදි ප්‍රඥාව. ඒකට කියන අදි ප්‍රඥාව. පුළුවන්. පුළුවන්. හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. නිකන් ලැබිච්ච දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේකට හොඳම උදාහරණයනේ. මොනතරම් කල් පෙරම් පුරවද? ආ. ඔය රහතන් වහන්සේලා මොනතරම් කාලයක් පෙරම් පුරවද? අනාගාමී වුණා නම් යම් කිසි කෙනෙක් මොනතරම් කාලයක් පාරමී පුරලද? අපිත් පුරලා තියෙනවා. අනන්ත අපන. ඔය ඇත්තොත් මේ බණහන සියලු දෙනාම පුරලා තියෙන්නේ පාරමී. හැබැයි පාරමී ද සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් මනස මේ පාරමී සම්පූර්ණ වෙලා නිසා තමයි මේ බණහන් වාඩි වෙන්නේ. නැත්තම් වාඩි වෙන්නේ නැහැ. දැන් ලෝකෙ කොච්චර ඉන්නවද? අහනවද? නෑ. ඇයි? පාරමී සම්පූර්ණ වෙලා නැහැ. ඔයත්තන්ට පාරමී සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් අදි සමාධියක් ඕනේද? ඔව්. එහෙනම් බාහිර අරමුණ අයින් කරන්න. බාහිර ඒවා කල්පනා කරන්න වැඩක් නැහැ බාහිර දේවල් කල්පනා කරලා. ධර්මය තුල මනස තියෙන තාක්කල් ඒ අවස්ථාවේදී පරලෝකියොත් ඒ ධර්ම අවබෝධයත් එක්කයි අපරලෝ යන්නේ. ඒක ඊගා භවයට ප්‍රත්‍යයයි. ඒගාව භවයේ සුගතියකට ප්‍රත්‍ය විතරක් නෙමෙයි ඒ සුගතිය ගිහිල්ලා හොයන්නේ මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමය. ඒකට හොඳම උදාහරණය තමයි සාරිපුත්ත මොග්ගල්ලාන කෝලිත උපතිස්ස ආත්ම සිය ගණනක් දහස් ගණනක් දෙන්න එක එකට එකතු වෙලා හැව්වා මේ ස්කන්ධ පංචකයෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඒ හින්දා තමයි අස්සජී හාමුදුරුවෝ ඉදිරියේ වචන දෙකෙන් සෝවන් උනේ. නැද්ද? ඒකට පාරමිතම් පුරලා නේද? එන ඒ පිළිබඳව පරීක්ෂණය කරලා නෙමෙයි දාවේ. හම්බුණා හරියටම. දැන් තියෙනවා හරියටම ධර්මය. දැන් මේ කියන දේ සත්‍යද අසත්‍යද? උදේවැය මේක උපදවා ගන්න ඕනේ. අපි ඥානයක් කලින් උපදවා ගත්තා. ඒ නාම රූප පරිච්ඡේද ඥානය. දැන් මේ උදේවැය දකින්නේ මොකේද එතකොට? නාම රූප දෙකේ නේද මේ තියෙන්නේ. පුජ්‍යලයක හොයන්න එපා. පුජ්‍යලයේ ඇතිවීමක් නැතිවීමක් හොයන්න එපා. පුජ්‍යලෝ සිය දහස් ගණන් නෙමෙයි ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන්. දැන් උදාහරණයක් ගත්තොත් අම්මා තාත්තා ඉන්න පුළුවන්. කොයි දෙමව්පියන්ගේ දෙමව්පියෝ ඇතිව නැති වුණාද? ඒගොල්ලොත් ඇති වුණා. නැති වුණා. ඒ දෙමව්පියන්ගේ දෙමව්පියකෝ. ඒ දෙමව්පියන්ගේ දෙමව්පියකෝ. ඒ දෙමව්පියන්ගේ දෙමව්පිය හොයාගෙන ගියොත් එහෙම මැරෙනවා ඊට එතකන් හොයන්න හම්බෙන්නේ. ඊට කලින් මැරෙනවා. නේ. එහෙනම් ඒ සියලු දෙනාමත් ඇතිව නැති වුණාද? හැබැයි එතනක් තියෙන උදේවැය. හැබැයි ඒ උදේවැය මේ නිර්වාණ අවබෝධයට ප්‍රමාණවත් නැහැ. නිර්වාණ අවබෝධයට ප්‍රමාණවත් නාම රූප දෙකේ උදේවැය. එකයි තථාගතයන්. දැන් අපි හේතු හේවෙත් නාම රූප දෙකේනේ. දිට්ඨි විසුද්ධියේදී අපි පැහැදිලිව පිරිසිදු කරගත්ත නාම රූප දෙකක්මයි තියෙන්නේ. හොඳට හොයුවා හොඳට පරීක්ෂා කරා හොඳට විභාග කරා ඕන තැනකින් අරන් ඕන නැවත නැවත නැවත විභාග කරලා බලන්න තියෙන්නේ නාම රූප දෙකයි. වෙන කිසිම ධර්මතාවයක් ලෝකෙ නැහැ. ඕනම ධර්මතාවයක් අරන් ওই දෙකට ඇතුල් කරන්න පුළුවන්. එහෙනම් ඒකේ හේතු හෙව්වා. දැන් හොයන්නේ ඒකේ නිවැරදි යථා ස්වභාවයයි හොයන්නේ. හැබැයි ඒ ස්වභාවය හොයනකොට අපිට ධර්මතා තුනක් අයින් වෙන්න ඕනේ. ඒ නාම ධර්ම තුනක්. තණ්හාවයි මානයි දිට්ඨියයි. දැන් මේ උදේවේ දකින්නකොට තෘෂ්ණාව කියන ධර්මතාවය දුර්වල වෙනවද නැද්ද? අර ඕලාරික වශයෙන් තියෙනකොට පුච්චලයක් වශයෙන් එහෙම නැත්නම් කෙනෙක් හැටියට ගන්නකොට තෘෂ්ණාව වැඩෙනවා. දිට්ඨියත් වැඩෙනවා. මානයත් වැඩෙනවා. නාම රූප දෙකේ යථාර්ථය දකිනකොට තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් ඈත් වෙනවා. තෘෂ්ණාව දුර්වල වෙනවා. මානය කල්පනා කරන මානයක් පෙන්වන්නේ මොකටද මේ පුජ්‍යලයකුත් නෑ සත්‍යයක් නෑ මේ නාම රූප දෙකක් තියෙන මෙන්න මේ නාම රූප දෙක අසනයක් සනයක් සනයක් පාසා ඉපද බින්දිනවා මම කාටද මානයක් පෙන්වන්නේ මානයක් දුර්වල වෙනවා ඒතර වැරදි දැකීමක් නැහැ. නිවැරදි දැකීමක් තියෙන්නේ. නාම රූප දෙකේ හේතු ප්‍රත්‍ය හා නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. දැන් ප්‍රතිපදා ඥානද ඊගාවට කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතනදී තව ඥාන 8ක් තියෙනවා. ඒ ඥාන 8ම උපදවන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා. තේරෙනවද? ඊගාවට සත්‍ය අනුලෝම ඥානෙ අවසානයේ අනුලෝම සත්‍ය අනුලෝම ඥානෙ. එතනට යනකම් නිවනට යනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙනවා. එහෙනම් අපි දැන් නිවැරදිව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නිවැරදිව මෙනෙහි කළා ඒක හොඳට සිතට අනුගත කරගන්න ඕනේ. ලොම් අරගෙන පරීක්ෂා කළ බලන්න. සතර මහා ධාතුන්නේ. එතකොට මේ සතර මහා ධාතුන්ට ඕනෝන්ට නිරන්තරයෙන් ප්‍රත්‍යද? හතරෙන් එකක් අයින් කරන්න බෑ. ඒතොර මේ ධර්මතා හතර ශ්‍රණය ශ්‍රණය ශ්‍රණයක් පාසා ඉපද බින්දිනවද? ඇතිව නැති වෙනව. ඇති වෙනවද කීම උදයයි නැති වෙනවද කීම වැයයි. උදය වැයයි. ඒක නුවණින් දකිනවද ඥාන දර්ශනය. උදය ව්‍යානු දර්ශන ඥානය. ඇතිව නැති වෙනව. හොඳයි ඒකෙත් පෙන්වනවාද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය හා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. දැන් රෝම කෝපයන් මුලින් පොඩ්ඩක් සුදු පාට වෙනවා. ඒ පෙන්නන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය. දැන් ස්වභාවයට අකමැති. ප්‍රිය කරන්නේ කැමති නැහැ. මොකද මේ වෙන්න යන්නේ? මම කල්පනා කරනවා. දැන් එතෙන් පෙන්නන්නේ අකමැති කියන්නේ දුකටනේ. දැන් දුක්ඛ ලක්ෂණය පෙන්නනවා. ඒ ලක්ෂණය පෙන්නන ඉස්සෙල්ලා. මේ දුක තේරුම් ගන්න ලක්ෂණ පෙන්නනවා ඉස්සෙල්ලා. එතකොට තමන්ගේ කැමැත්ත හැටියට නෑ. හේතුන්ට අනුවයි. එතකොට මේ වෙනස් වීම යන්තම් සුදු පාට වේගෙන ඒම තුලින් පෙන්වන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව පෙන්වන්නේ. නෑ එතකොටවත් තේරුන්නේ නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා. නෑ. නিত্য කරන්න හදනවා. බෑ. දත් එකක් ගන්න. මේ සෑම ධර්මයක්ම අරන් එකින් එක එකින් එක එකින් එක මෙනෙහි කළා මේ ඇහැට පේනා වගේ මනසට දැర్శණය වෙනතරම මෙනෙහි කරන්න ඕනේ. මාසයක් හරි කමන්නේ. මෙනෙහි කරන්න. එකපාර බැරි නම් දවසෙන් බැරි නම් දවස් දෙක තුනකින් බැරි නම් සතියකින් බැරි නම් මාසයක් හරි හොද්දට සහතික වෙනකම්ම සිතට උදේවැ ඇතිව නැති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තුලින් තමයි ඒක දකින්නේ. උදේවැය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දකින්න දකින්න උදේවැය ඥානෙ බලවත් වෙනවා. හොඳයි. දත්. දැන් දත් සතර මහා ධාතු. දත් කියන්නේ සතර මහා ධාතු හඳුනා ගන්න දීලා තියෙන නමක් ඔය. වෙන මොකද දෙවි සතර මහා ධාතුන් වෙන් වශයෙන් හඳුනා ගන්න. දැන් මේක ඔක්කොටම එකට එකතු කරලා ඔක්කොම සතර මහා ධාතු කියලා කතා කරන්න ගියොත් අපිට ලෝකේ ජීවත් වෙන්න බෑ. නේ. ඒතොර ඒවා වෙන් කරලා දීලා තියෙන්නේ සතර මහා ධාතු. හැබැයි ඒවා වෙන් කරලා දීලා තියෙන්නේ හඳුනා ගන්න පහසු නිසා. එතකොට දත් කියනකොට අපි දන්න මේ තියෙන මේ කතා කරන්නේ අර මහ භූත හතර ගැන. ඔය සුද්දාස්තක කලාපය ගැන කතා කරන්නේ. ඔය මේ ශක්තියන් හතර ගැන. ඒතොර මේ ශක්තියන් හතරත් නිරන්තරයෙන්ම අර ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඊට වඩා කෙටි කාලයක් තුළ මේ හතර ඕනෝන්ට ප්‍රත්‍යද? ඕනෝන්ට ප්‍රත්‍යයි. තේරෙනවද කියන එක. නිරන්තරයෙන් ඕන උන්ට ප්‍රත්‍යය. රැඳෙන්න බෑ මොහොතක් රැඳෙන්න පුළුවන් වස්තුවක් මේ ලෝකේ නෑ. ඒකයි සබ්බේ සංඛාර අනිච්චා. එතකොට මේ ධර්මතා හතරෙන් නෙමෙයිද මේක හැදුවේ? දත්. දැන් ඕක පොඩ්ඩක් බොර පාට වෙනකොට පොඩ්ඩක් කඩතුළු වෙනකොට මොකද්ද පෙන්වන්නේ? නিত্য ලක්ෂණයද අනිත්‍ය ලක්ෂණයද? එතකොට දැන් ඕක බොර පාට වෙලා තිබිලා තිබිලා ඕක දැන් පොඩ පොඩ හෙල වෙනවා හෙල හෙලවිලා හෙලවිලා හෙලවිලා දැන් ඕක ගැලවිලා අතට එනවා. පෙන්වන්නේ අනිත්‍ය. ඉස්සෙල්ලා ලක්ෂණය පෙන්වුවා. පෙන්වවද නැද්ද ලක්ෂණය? අනිත්‍ය භවයේ ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වුවා හැබැයි තේරුන්නේ නැහැ. ලක්ෂණය තේරුන්නේ නැහැ. අනිත්‍ය අනිත්‍ය කියලා තේරුණෙත් නැහැ. ඒක තමයි අනවබෝධය කියන්නේ. අවිද්‍යාව මෝහය කියන්නේ එකයි. ආ. දැන් ඊට පස්සේ දැන් දත් ටික හරිය ලස්සනට තියෙනවටනේ කැමති. සුදු පාටට මුතු ඇට වගේ හරිය ලස්සනට තියෙනවා නම් peeliyට පැහැදිලි හොඳට තියෙනවා නම් මොකද වෙන්නේ? සොම්නස්. හරි සතුටුයි. දැන් අර බොර පැහැ අරගෙන අර ක්‍රමක්‍රමයෙන් කඩතොළු වෙලා ඒ බඩක් කියලා ඊට පස්සේ කැඩිලා මේ වෙලා දැන් ඕක දැන් අර හෙලෙවි හෙලෙවි දැන් ගියා මොකද්ද වෙන්නේ? ගැලවිලා අතට අපා. සතුටුද? දුකයි. දැන් දුක්ඛ ලක්ෂණය පෙන්වන්නේ ඉතින් ඉස්සෙල්ලා. දුක පෙන්නවා. හරිද ඒක? දැන් මේකේ අනාත්ම ලක්ෂණයක් පෙන්නවා. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ලක්ෂණයෙන් පෙන්නවා. තමා කැමති මොකද්ද? තමා ප්‍රිය කරන්නේ කොහොමද? ආශ කරන්නේ කොහොමද? සුදු පාටට ලස්සනට මුතුයට වගේ හැමදාම තියෙන්න ඕනේ අවුරුදු 90ක් වුණත් කමන්නේ. කැමතිනේ ඇත්ත කියනවනම්. සත්‍ය ගැන කතා කරනවනම් ඒක තමයි ඇත්ත. එතකොට දැන් තමාගේ කැමැත්ත හැටියටද මේක තියෙන්නේ. අනාත්ම ලක්ෂණය පෙන්වන ඉස්සෙල්ලා. අනාත්ම බව එකපාරට පෙන්වන්නේ නැහැ. ලක්ෂණය ඉස්සෙල්ලා පෙන්වුවා. ලක්ෂණය පෙන්වලා තමයි අනාත්මයට යන්නේ. දැන් ඊට පස්සේ ඒක ගැලවිලා දැන් ගලවලා නෑ ඊට පස්සේ hina වෙන්න බෑ. කට අතින් වහගන්න. ඇත්ත ඒක. දෙකක් තුනක් ගලවන අතින් වහගෙන තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් අර චීන දස්සාපුවකට ගිහිල්ලා ඉතින් ඔක අඩුපාඩු හදාගන්න වෙනවා. ඔව්ද නැත්ද? අනාත්ම ලක්ෂණය පෙන්නවා. අනාත්ම බවත් පෙන්නවා. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි මේක තියෙන්නේ. හේතුන්ගෙන් හදන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හදන්න හේතුවක් ඕනේ. හදන හේතුව තමයි අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හදන හේතුවයි. නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. පැහැදිලිද කියන්නේ? ඒතර එතන තියෙන්නේ උදේවේ ඇතිව නැතිවන කොච්චර කාලෙකින්ද? ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක පැවැත්ම. ක්‍රියාවක් වතන තියෙන්නේ මේ පෙන්වන්නේ ක්‍රියාවක්. ක්‍රියාවක් තියෙන බවයි පෙන්වන්නේ. හරි. දැන් අපි දත් පිළිබඳව මෙනෙහි කරේ කොහෙන්ද? දැන් මේ පිළිබඳවට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අපි මෙනෙහි කරේ කොහෙන්ද? සිතින්. සිතින්නේ මේ පරීක්ෂණය කරේ. ඒතොර දත ඒ මනසට ස්පර්ශ වුණාද නැද්ද? මෙනෙහි කරන්න. ස්පර්ශ වුණා. සිතින් නෙගත් එක. ඒතර සිතට ස්පර්ශ වුණා. ස්පර්ශයට ආශ ඒ මෙනෙහි කරපු සිතට මේ වෙන්නේ මොකද කියලා මේ පෙන්වන්න හදන්නේ. අර දැන් දතට වෙච්ච දේ පෙන්වන්නේ. දැන් ඒක මෙනෙහි කරන සිතට මොකද වෙන්නේ කියලා මේ පෙන්වන්නේ. ඒතර ඒක ස්පර්ශ වුණා මනසට. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. චිතක්ෂණයයි අවශ්‍ය. ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙනවා. එනකොට ඒ වෙනකොට විඳා. මේ නැති වෙනවත් එක විඳීම. ඒතකොට තියෙනවා නම් සොම්නස් කන්නඩිය ගාවට ගිහින් හැමදාම බලනකොට හොඳට තියෙනවා නම් අසොම්නස්. දැන් අර බොර පැහැ අරගෙන මේ වෙලා කැඩිලා කඩතුළු වෙලා දැන් ගැලවුණා අදොම්නස්. නැද්ද? ඒ තමයි විඳීම, වේදනා. සොම්නස් වේදනා, දොම්නස් වේදනා. දැන් ඒ වේදනාවට කොච්චර කාලයයිද? එක චිත්තක්ෂණය. ඇතිව නැති වුණාද? එතකොට හඳුන්වලා දුන්නේ සංඥාවෙන්. හඳුනගත්තේ සංඥාවෙන්නේ. තියෙන බව හෝ සුදු බව හෝ හොඳ බව හෝ කැඩිච්ච බව හෝ එහෙම නැත්නම් බොරපෑ හරි ඒ ඔක්කොම හඳුනගත්තේ සංඥාවෙන්. ඒකට කොච්චර කාලයක්ද? ඒකත් ඇතිව නැති වුණාද? ඒක නාම ධර්මයක්. ඒකත් ඇතිව නැති වුණා. අර බලවත් වුණා සිත චේතනා. ඒතර පස්ස වේදනා සංඥා චේතනා. සිත බලවත් වුණා. ඒක සොම්නස් තියනවා නම් සොම්නස් ආ හොඳ සිතට බලවත්. ලෝභයෙන් ආසාවෙන් බලවත්. දැන් අරක ගැලවිලා හැලුණා. දෝමනස්යෙන් බලවත්. චේතනා. සිත. දැන් සිතින්නේ මේ ඔක්කොම ටික ගත්තේ. ඒතර පස්ස වේදනා සංඥා චේතනා හා සිත. දැන් ඔය ඔක්කොටම චිතක්ෂණ කීයද? ඇති වුණා නැති වුණාද? ස්පර්ශය වුණා ස්පර්ශය ඇති වෙලා නැති වෙනත් එක විඳීම විඳීම ඇති වෙලා නැති වුණා නැති වෙනත් එකම සංඥාව ආවා සංඥාව ඇවිල්ලා සංඥාව ඇතිව නැති වුණා. ඒක උදේවේ. ඊට පස්සේ චේතනා වුණා. චේතනා ආසාව හෝ අකමැති බව. ඒතර ඒක ඇතිව නැති වුණා. ඒ කහටගත්ත සිත ඇතිව ඒ පහේම තියනද උදේවේ. මත ඔක දකින්න. ඇතුව නැති වුණා. මොකක්ද ඒතර තියෙන්නේ? උදේවේ. අනිත්‍ය ලක්ෂණය දැක්කා. අනිත්‍ය බව දැක්කා. දුක්ඛ ලක්ෂණය දැක්කා දුක්ඛ බව දැක්කා අනාත්ම ලක්ෂණය දැක්කා අනාත්ම බව දැක්කා තවත් මොකටද චන්ද රාගයකට එනවා ආ ඔක්කොම ටික හැල්ලා ගියත් මට මොකද කවදා හරි හැලෙයිනේ ඔක ඔක්කොම ටික හැබැයි චන්ද රාගය තියෙනවා කැමැත්තෙන් ඇලිලා ඒ තමයි samudāri සත්‍ය චන්ද රාගය කියන්නේ තෘෂ්ණාව ආසාව ඇල්ම කැමැත්ත ඒ samudāri සත්‍ය අර පෙන්වේ දුක්ඛාරි සත්‍යයි එහෙනම් ලෝකේ නැද්ද? දුක්ඛාරය සත්‍යයි, සමුදාය සත්‍යයි. දැන් සමුදයට මොකද කරන්න ඕනේ? සමුදය මෙච්චර කල් තියාගත්තා. චන්දරාගය, තෘෂ්ණාව, ඇල්ම, ආසාව මෙච්චර කල් තියාගත්තා. දැන් මොකද කරන්නේ? දැන් තවදුරටත් තියාගත්තොත් ඊගා භවයටත් හදයි. ඊගා භවයටත් හදනවා අනිවාර්යෙන්. ඇයි? තෘෂ්ණාව තියෙන තාකල් භවයක් හදනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් චන්දරාගය අතහැරියා. අවබෝධය තුල ඇතහැරෙන්නේ. දර්ශනය තුල ඇතහැරෙන්නේ. ඒ නිවැරදි දැකීමකට කියන සම්මා දිට්ඨිය. ඒ පිළිබඳව කල්පනා කර සම්මා සංකප්ප. නිවැරදිව කල්පනා කරේ. ප්‍රඥානියෝ දෙක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? ප්‍රඥාව. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ සීල. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන්නේ සමාධි. සීල සමාධි ප්‍රඥා. පැහැදිලිද? ධර්ම දේශනාව අවසන් කරන්නේ. පැහැදිලිද කියන්නේ? අනිකුත් දේවල් ඔක්කොම හොයන්න. උදයක් හා වැයක් තියෙනවද? නුවණින් දකින්න. උදය වෑනු දර්ශන ඥානය. ඊගාවට යන්නේ අපි බංග ඥානෙට. ඊට පස්සේ යනවා බයතුපට්ඨාන ඥානෙට. ඊට පස්සේ යනවා ආධිනවානු දර්ශන ඥානෙට. මේ එක එකක් ඉස්සරහ ධර්මයට ප්‍රත්‍යයයි. ආදිනානු දර්ශන ඥානය නිබ්බිදා ඥානයට ප්‍රත්‍යයයි. නිබ්බිදා ඥානය මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානයට ප්‍රත්‍යයයි. මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානය පරිසංකා ඥානයට ප්‍රත්‍යයයි. පරිසංකා ඥානය සංස්කාර උපේක්ෂා ඥානයට ප්‍රත්‍යයයි. සංස්කාර උපේක්ෂා ඥානය සත්‍ය අනුලෝම ඥානයට ප්‍රත්‍යයයි. අතනින් ඉවරයි. අතනින් අවසන්. එහෙනම් තව යන්න තියෙනනේ ගොඩක්. ඔව් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. අදට මේ ඉදිරියේදී ඉදිරි කරුණු අහමු. ඉතින් හැබැයි සියලු සංස්කාර ධර්ම අනිත් අද හිටියා හෙට නැහැ. ඒ තමයි ලෝකයේ අත ස්වභාවය. දැන් තියෙන ලෝකයේ තියෙන වාතාවරණයත් එක්ක කාලය නම් අපත යවන්න එපා. කාලය අපත යවන්න එපා. දැන් ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක. නේ. ඔව්. ඉතින් දැන් මරණය පෙනිපෙනින්නේ. ඒක නිසා අ පුළුවන් තරම් ඉක්මන් කරලා කාලය අපතේ වෙන්නේ නැතුව ධර්මය අවබෝධ කරගෙන අඩුම වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබස පරාමාස කියන සංයෝජන තුනවත් අයින් කරලා ඒතල සෝතාපන්න වෙලා ගමන යන්න. ඊට පස්සේ ගැටලුවක් නැහැ අනිවාර්යයෙන්ම නිවන් දකින්න. හොඳයි සසරින් නිවනට බණ කිව්වේ.